ස්වාමීන් වහන්සේ එතකොට තව ගුරුවරු කියනවා දැන් මේ මේ ස්වාමීන් වහන්සේ විස්තර කරපු ඉති නැති තහතන් වහන්සේලා ඉන්නවා කී හිටියා කියලා. ඒක ඒ කියන්නේ උන්වහන්සේලාට ලෞකික 이르දි නෑ ලෝකෝත්තර 이르දිය පමණයි. ඒතර ලෝක දැන් අපි කියවනේ සමත විදර්ශනා කියන දෙපැත්තම චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියන දෙපැත්තේම කෞශල්‍යයන් 이르දි කියලා හඳුන්වනවා. ඒ නිසා ලෞකික ඉර්ධිය තියෙන ලෝකෝත්තර ඉර්ධිය තියෙනවා. සමහර කෙනෙක් චිත්ත භාවනාව හේවත් සමත සමාධි භාවනා ප්‍රගුණ කරලා ලෞකික ඉර්ධිත් උපදවාගෙන ලෝකෝත්තර ඉර්ධි ලබනවා. සමහර කෙනෙක් අර සමත භාවනාව ධාන ආදී ප්‍රගුණ කරලා නැහැ. එහෙම ධාන වශී සමාධි වශී භාවයකට පමුණුවාගෙන නැහැ. ඒ නිසා උන්වහන්සේලාට ලෞකික ඉර්ධිය නැහැ. හැබැයි මාර්ගඵල ලබලා ලෝකෝත්තර ඉර්ධිය ඇති කරගෙන තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. හොඳටම පැහැදිලි ස්වාමීන් වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.